කුමන නැටුම් කෙලි කවට සිනහදා මෙන්න මේ චිත්තක්ෂණය ඇති වෙන මේ තමන්ගේම ශරීරයේ මේ තමන්ගේ කතා කරන්න පුළුවන්කම රූප බලන්න පුළුවන්කම ශබ්ද අහන්න පුළුවන්කම ගෙවිලා යද්දී අපි මේක ගංගේ ගහගෙන යන මිනිහා පිටුරු ගහ හැරි එල්ලෙන්න වගේ මේක ධාතු නෙවෙයි මේක දෙතිස් කොටස් නෙවෙයි මගේ ඇඟ මේක මගේ කය මේකෙන් තමයි මම මෙතෙක් කල් කිරුවේ කියලා ඒකට අල්ල බදා ගන්න ගැතිය මොනම දෙයක්වත් නෙවෙයි ඒක පිළිබඳ සංඥාව පමණයි මේ සංඥාව ගෙලවිලා ගෙලවිලා ගිහිල්ලා මරණ චිත්තක්ෂණේ කොතනින්ද හරි මේක හැලෙනවනේ හැලිච්ච ගමන් ඒ පුද්ගලයාටත් ලෝකයාටත් ඉතුරු වෙන්නේ ධාතු ටිකක් විතරයි ඊට පස්සේ ඒක බය එලවන සුළු නිගා කරන සුළු ලැජ්ජා උපදවන සුළු දෙයක් පාටපත් වෙන වහාම ගිහිල්ලා චිත්තක්ෂණයකට අරින්න නැතුව ඊගාවට තියෙන ආත්මයක් අල්ලගන්න ධර්මත අපි මේ ශරීරය පාවිච්චි කරනවා ආ මේ ටික සරුවචනන්ද කියනවා පණ තියෙද්දිම කරලා බලන්න කියලා පණචීදි කරලා බලන්න කොහොමද ඔන්න ආනාපානෙට ඉඳගන්න. ඉඳගෙන හොඳට ආස්වාද ප්‍රසආද පෙන්නනවා වයින්නාවක් අදිනවා වගේ පෝසෝ කාලා ඉතින් පටන් ගන්නවා පටන් ගන්නවා. ඊට පස්සේ මේක ටික ටික ටික ටික ඔය සංඥාව ගැලහෙන්න පටන් ගන්නවා. කොටිම ආස්වාද ප්‍රසආදයේ වෙනසක් හොයාගන්න බෑ. මේක හොඳට තුනී වේගෙන යනකොට ඔන්නේ ආත්ම සංඥාව, නිත්‍ය සංඥාව, සුඛ සංඥාව කියන කෙනාට ඇස් දෙක අරලා බලන්න දෙනවා පාර්ට්ස් ටික තේරෙම තියනවාද කියලා. මොකද මේ වෙලාවේ නිකන් පාර්ට්ස් කැළවිලා ගිහලා වගේ පේන. එක උඩ තියෙනවනේ යට කැළල නැහැ වගේ පේන. වම් පැත්ත තියෙනවනේ දකුණු පැත්ත නැහැ වගේ පේන. කොටිම ආසල් ප්‍රසවාස කරනකොට නාස්පුඩු දෙකෙන් එකටයි වැටෙන්නේ. එතකොට අනිත් පැත්ත අත ගහලා බලන්න ඕනේ කියනවාද බලන්න. ඒ තරමටම අපි මේ ශරීරයත් එක්කයි කටයුතු කරන්නේ. ඉතින් ගුරුවරු කියනවා කමන්නේ එක පැත්තකදී වුණත් ශරීරේ නොතිබුණා වගේ එක නුණා බලන්න නැතුව ඇද්ද කරින් නැතුව ධිකේට භාවනා කරන්න යන්න ගියොත් දිගින් දිගට දිගින් දිගට යනකොට මේ ආස්වාද ප්‍රසආස දෙකේ වෙනස ඇති නැති තරමට වෙනසක් ඇති නැති තරමට යනකොට අපේ හිත අපිට දෙන සංඥා තමයි ආස්වාද ප්‍රසආස වෙනස නැතුණා කියලා කියන්නේ කැමති නැහැ. එයා කියන්නේ හුස්ම නැතුණා වහා මොනවයි කරන්නයි කියන්නේ. ඉතින් අපි 탁කොමුක් වෙලා කලබල වෙනවා දැන් හුස්ම නැති වෙනවා නම් කිය ඔක්කොම වැඩ ඉවරයිනේ නිවන් දකින්නේ කොහොම ඉතින් එතකොට ඇද්ද ගැරලා හරි එක්කෝ ආයාසයෙන් හුස්ම ගන්න එහෙම නැත්නම් ඇත්තේ කරලා කලබල නැත්නම් ගුරුවරයෙක් කාට කියලා කියනවා මට නම් ආනාපානිය කරන්න බෑ මොකද නැති වෙනවා ආනාපානිය නැති වෙනවා ඉතින් අටකතා ගාමින් වහන්සේලා අහලා තියෙනවා එන්නේ වෙලාවේ සිහියලව ගන්න පුළුවන් අපි මේ වැඩ කරන්නේ සංඥාවක් එක්ක බුදුහාමුදුරු දීලා තියෙන කොටිවලියක් ඔක අල්ලගෙන ඉන්නකොට ඔහොම වෙනවා ඒක ඔතෙන්දි සංඥාවක් ඇති කරගන්න කියනවා මොකද්ද මෙහෙම ආනාපානේ නතර විල්ලක් ලෝකෙ සිද්ධ වෙන අවස්ථා පහකදී තමන් දරු ගැබේ ඉන්නකොට ආස්වාද ප්‍රසවාසයක් කෙරෙන්නේ නැහැ. ඒ වගේම දියට ගිල්ලිලා ඉන්න වෙලාවට ආස්වාද ප්‍රසවාසයක් නැහැ. මරිච්ඡාව නැහැ. චතුත් අධ්‍යානෙදී නැහැ. නිරෝධ සමාපත්තියදී නැහැ. ඒක කල්පනා කරලා බලන්න කියනවා මෙහෙම ආනාපානේ නැහැ කියලා මේ ගේන්න හදන තර්කයේ අර්ථෙදී ඔබ දැන් මැරිලාද? ඔබ චතුත් අධ්‍යානෙද? එහෙනම් සංඥා වේදිත නිරෝධයේද එහෙ නැත්නම් මාවගේ ගැඹේද එහෙනම් වතුරද එහෙ නැත්නම් ආනාපානේ තියෙනව නොදැනෙන එකද තියෙන්නේ අන්නේ විදිහට තියෙනව නොදැනෙන එක කියලා සංඥා වෙනස් කිරීම සඳහා නැත්නම් මේ සංඥා වෙනස දැක දැක දැන දැන දවල් එළියෙම සිද්ධ වෙන්න ඉදිරියට යන්න ධෛර්ය කවන්න කියන ධෛර්ය කරනකොට අන්තිමට ගිහිල්ලා මේ හිතයි අරමුණයි දෙක අතර වෙනසක් නැතුව යනවා. ඉස්සලා තිබුණේ අරමුණේ පළු දෙක අතර වෙනස නැති වීම. ඊට පස්සේ හිතයි අරමුණයි දෙක අතර නැති වෙනකොට සහලවනවා, වේවුලනවා, ඇඟ වෙනෙන්න ගන්නවා, নানা ප්‍රදේවල් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ සංඥා වෙනස් වෙනකොට කල්ැතුව ඔය ගිරිමානන්ද සූත්‍රය වගේ සඳහන් කරලා තියෙන විදිහට අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා ආදී වශයෙන් දැනගෙන තිබුණා නම් ඒ කියන්නේ බුදුහාමුදුර වැඩි වගේ තමයි මතක් වුණා නම් ඒක නේනම් මේ සිද්ධ වෙන්නේ නිසා මම මේක දිගේම මේ සංඥා මේකත් වැඩි දුරු වෙද්දිම මේ භාවනාව ගෙනියන්න ඕනේ කය බලන්නවක්වත් හිත කඩා ගන්නවක්වත් යන්නේ නැතුව කියලා ඒක නම් මහා බුදුමාහාකාර වීරත්වයක් ඇතන තියෙනවා. හරිම අහම්බයක් ඇතන තියෙනවා. කිසිම දවසක සර්වචනසේ දේශනා කරන කිසිම කෙනෙකුට මෙන්න මේ විදිහට සංඥාව විරංජනේ වේගන යනකොට දුරු වේගන යනකොට කවදාකවත්ම ස්වයම්බෝ ඥානයක් පහළ වෙන්නේ නැතුළු මට මේක දිගේ යන්න ඕනේ කියලා. එන්නෙම බය මම මැරෙයිදෝ ඇඟ නැද්දෝ කියලා ආයෙත් කායත ජීවිතේ හිත යන්නේ. ඒ නිසා සරුවචන ඉතාම කරුණාවෙන් ඉතාම ප්‍රඥාවෙන් මතක් කරනවා ආනාපානි හරියනවා නම් ඕනෝයි සංඥාව ওই විදිහට විරංජනේ වේගන යනවා. තුනී වේගන යනවා, දුරු වේගන යනවා. ඒක කවදාකවත් එකවර එන්නේ නැහැ. ටිකෙන් ටික යන නිසා ඉස්සර ඉස්සර කරපු වැරදි වලින් දිගටම මේ කාය ජීවිත নিরপেক্ষව අන්නතර සංඥාව දාන්න දැනගලා නොදන්න සංඥාවට ආස්වාද ප්‍රසාදයක වෙනස නැති වුණත් හිතයි අරමුණයි අතර වෙනසක් නැති වුණත් ඒක දිගේ යන්නේ කියලා. අන්න එහෙම වෙච්ච මනුස්සයෙක් නම් මරණය කිට්ටු වෙනකොට අර තරම්ම තක්කු මොකක් කලකොලයක් එන්නේ. ඒ නිසා සර්වඥාන්සේ රාහුල ස්වාමීන් වහන්සේට මතක් කරලා තියෙනවා. රාහුලේ උඹ පණ තියෙන වෙලාවේ ආනාපානයේ තියෙන සෑම පැතිකටක්ම සෑම දෘෂ්ටි කෝණයක්ම දැකලා තිබුණා නම් මරණ මොහොතදී පිට වෙන අත්නිබ හුස්මත් දැක දැක දන දන තමයි සිද්ධ වෙන්නේ. කලකොල වෙන්න දෙයක් නැහැ. දැන් දන්න තව හුස්ම තුනකින් ඉවරයි. මේක හරියට රොකට් එකක් පත්තු කරන්න ඉස්සලා අවරෝහණ ගණන් කරනවා වගේ කීයකේ 8යි 7යි 6යි 5යි 4යි 3යි 2යි 1යි කියලා වුණා. ඉතින් ඒකට ඇස්සලා ඉන්නේ. එතකොට මේ මනුස්සයා මාරේ ඇවිල්ලා දීපන් ඕක කිව්වට ගන්න දෙයක් නැහැ. ඉතින් ඕන්න ගණන් කියලා නිකන් ඉන්නවා. අන්න ඔය සංඥා වෙනස ඇතිකරන්න අපිට දවසක් ඇතුළත කොච්චර අවස්ථා හම්බ වෙනවද? මේ මහගන්දියා බැමිණි බමුණා තමන්ගේ දුව බුදුහාමුදුරණ දෙන්න මේ දේශිස් මහා පුරුෂ ලක්ෂණ සහිත පුරුෂයාට දෙන්න ඇවිල්ලා බුදන වෙලාවේදී සර්වඥාන්සේ මාගන්ධිය ගැන කිව්වේ මේක හරියට මේ තණ්හා රති රාග වාගේ අර තුන් දෙනා ලක්ෂණ කොටවත් මම දෙකවත් අරලා බැලුවේ නෑ මේක අසුචියෙන් පිරිච්ච සායම් කරපු කලයක් වගේ දික් කරන මහා කකුලේ මහා පටැඟිල්ලෙන්වත් මම මේක අල්ලන්න වටින්නේ නෑ කියලා මේ මාගන්ධිය මේ මහා දෙන්නරේ දුවටයි කිව්වා දුව මේක නරකට ගත්තා මහා දෙන්න හරි පැත්තට ගත්තා හරි ගත්තට පස්සේ අරුවචනාංශේ මේ සූත්‍රය අවධානය කරන්න ඒ කියන්නේ මාගන්ධිය වහන්සේ මේ සුත්තිනිපාතේ තියෙන බොහෝ වටිනා සූත්‍රයක්. ඒකෙදි මේට කිට්ටු කතාවක් කියනවා. උන්වහන්සේ කියනවා සංඥා විරත්තස්සන සම්ති ගන්තා. පඤ්ඤා විමුක්තස්සන සම්ති මොහා. යම් කිසි කෙනෙක්ගේ මේ සංඥාව දැඩිව අරගෙන නැත්නම් ඔහු තුල කවදාකවත් ගැට නැහැ. ස්මූත් ෆ්ලෝ එකක් තියෙනවා. ඕනම තැනක අපේ ගැටීමක් ඕනම තැනක මේ ප්‍රශ්නයක් ඇති කරගන්නත් මේ දෙන්නේ එකම දෙයක් ගැන සංඥා දෙකක් ගත්ත ගමන් ඉතින් මරාගෙන මැරෙනවා. ඒ තරමටම භයානකයි මේ සංඥාවෙන් අපිට කරන වෙනස. ඒකෙන් තමයි පඤ්ඤා විමුක්තසන සංකි මොහා. මේ ප්‍රඥාවෙන් අපි තේරුම් ගත්තොත් අපි අතර මේ පෘථක් ගතිය. විවිධ රුචි භින්න රුචිකත්වය කියලා කියනවා. විවිධ රුචිකත්වය තියෙන්නේ තන්නේ කරන අපේ පෘථක් යන කම. අපි මේක හුවා දක්වන්නනේ මේ පුදුමාකාර විදිහට එකිනෙක අතර නම්වනම් වෙන් කරගෙන ආගම් වෙන් කරන ಜಾති වෙන් කරන නමුත් අපි මූලිකව ඇත්ත ඇති ඇතිර දැක ගන්න පුළුවන් මේ මානව හිතට බැසගත්තා නම් අනුස්සත්යට බැසගත්තා නම් ඉස්සෙල්ලා මේකයි මොනම තාලින්වත් වෙනසක් දකින්න බෑ අර මොලේ පිළිබඳව තිවිච්ච පොතක ඒ මනුස්සයා කියනවා මේ පොත ලියන මම මොලේ පිළිබඳව හොඳ දැනුමක් තියෙන කෙනෙක් කියන කියන්නේ නැතුව මම මේ පොත ලියන්නේ ඉස්සෙල්ලා මැරුණොත් මේක ගත්තොත් මේකේ ඇතුලේ බර කිලෝ එකමාරක් විතර තියෙයි. මෙන්න මෙච්චරයි මේකේ තියෙන්නේ. දැන් මේ පොත කියවන ඔබ මැරුණට පස්සේ ඒකත් අරන් ගත්තාම ඔච්චරම තමයි. අපි දෙන්නගේ මේ ද්‍රව්‍යවල එක මොනම තාලෙන් බැලුවත් වෙනසක් නැහැ කියලා. එහෙම තියා මේවා ද්‍රව්‍යවලට වෙන් කරලා මොලේ වශයෙන් ගන්න බැලුවත් අපි දෙන්නගේ වෙනසක් නැහැ. මේ දෙකේම තියෙන එකමයි. ඒ වුණාට අපි කොච්චර කියන්නලා භාංශි වෙනවද මගේ රුචිකත්වය ඒක නෙවෙයි. මට මෙහෙම ඕනේ. මම නම් මෙහෙමයි. ආන විදිහට කියන්න ගියාම තමයි අපි අතර මේ තුවන් තුවම් පේසින්නම් ආදි වශයෙන් උඹ තෝ මම අරක මේ කියන බැනලි පිස්න වාච මේ පරුස වාච සේරම ඉන්නේ මෙන්න මේ මූලික අපිට හම්බෙලා තියෙන මේ ඇත්ත ඇති ඇතියට දැනගැනීමේ මූලික ප්‍රඥාවට උඩින් වැහිලා තියෙන මේ පුංචි සංඥාවක් නිසා මේ සංඥාව ඉස්සල්ලාම කුඤ්ඤ ගහගන්නේ පළපදියම් වෙන්නේ මේ ධාතු කොටින් මත ඇති වෙච්ච මේ දෙචිස් කොටාස මත දෙචිස් කොටාසෙන් ඇති වෙච්ච මේ කය උපදාන කරගෙන තමයි. ඒ නිසා මේ කය කය බිඳී මරණයෙන් එන්න ඉස්සර වෙලා. ඒක හොඳට වෙන් කළා දැක ගන්න පුළුවන්කමක් ශක්තියක් අපිට තියෙනවා නම් අපිට මරණය මේ ක්ෂණික මරණය වශයෙන් අත්දැක ගන්න පුළුවන්. ඒ අත්දැකීමේදී අපේ සංඥාව මේ විදිහට වැටීම මානසික දුර්වලකමක් ඇති, බයලජ්ජ නැති ඕනම කෙනෙකුට මායක මේ මානසික රෝගයක් වඩපත් වෙන්න පුළුවන්. ඔහු සාක්ෂි සම්පන්න මනසක් ඇති, බයලජ්ජ ඇති කෙනාට බුදුහාමුදුරු මේ කියලා තියෙන බව දන්නවනම් මේට වැඩි ලොකු පරිශන කාර්ය පරිශනක් ලෝකයේ ඇත්තෙමත් නැහැ. මේක සඳහා කිසිසේත්ම බාහිරට ආයිත්තක් නැහැ. කිසිම උපකරණයක ඕනකමක් නැහැ. අවශ්‍ය කරලා තියෙන්නේ වර්තමාන වශයෙන් එක්ක ආනාපාන. එහෙම නැත්නම් සක්මන. එහෙම නැත්නම් වෙන එදිනෙදා අපි වැඩ කරනකොට ඒ කන ඇති වෙන අර කියන ඇතුළත හිත නතර වෙලා එහි ඉඳගෙන ඒකේ ඒකෝදි භාවයකටපත් වෙලා සමාධිගත හිතින් බලන්න පුළුවන් නම් හැම තැනකම ධාතු මනසිකාරයෙන් තොර වෙන මොනම දෙයක්වත් නෑ අත උස්සනකොට අපිට දැනෙන්නේ සක්මන් කරනකොට පය උස්සනකොට අපිට දැනෙන්නේ මේ පඨවි ධාතු වායෝ ධාතු බවට මාරු වෙනවා. වායෝ ධාතුනේ තේජෝ ධාතු. තේජෝ ධාතුනේ ආපෝ ධාතු වලට ඒ ධාතු ස්වභාව වලට මාරු වෙනව ඇර මේක වෙන මොනම දෙයක්වත් නැත්තේ. ආන්නේ විදිහට බැලුවනම් මේ සංඥාව අර තක්කමුක් වෙලා මරණ ඇඳේ හදිස්සියේදී අපිට පහර දෙනවා වෙනුවට අපිට ඉස්සරහට අරගෙන ටික ටික ටික ටික හසුරවන්න පුළුවන් ගතියකට එනවා. ඒක නිසා මේ ગાථා විවර කරන්නේ සංඥාංච දික්කින්ච යේ අග්ගහේසු යේ සංගත තේ සංගතයන්තු විචරಂತಿ ලෝකේ. යම් කිසි කෙනෙක් මේ සංඥාව දැඩිව ගත්තා නම් යම් කිසි කෙනෙක් මේ මම දාන්නවා මටයි දැනුම තියෙන්නේ කියන එක අල්ලගත්තා නම් තේ ගතයන්තෝ විචරಂತಿ ලෝකගතමින් වාද කරමින් හැපෙමින් ඉති ලෝකයේ විදිහට පටන් ගන්නවා. මේ මනසට ඉන්න බෑ ඒක තමයි. ගායේ ඉන්න පටන් ගන්නවා. නලියන්න පටන් අර ගන්නවා. ඒ තමයි පෘථග්ගතිය හැටි. භූත ස්වරූපේ තමන්ගේ ගතිය පෙන්වන්න පටන් ගන්නවා. යම් තැනක අපි දහසු මනස්කාරයට ආවනම් එක්ක දෙකිස් කොටස පැත්තට ඇවිල්ලා අපි මේ අභ්‍යන්තරවර්ති එකතන නතර වෙන ගැටීම් සහ චරණ ගති නතර වෙලා සම්තිත්‍ත්‍ති සම්නිශීදති ඒකෝදී හෝති සමාධියති කියන තැනට ආවන මොනම තාලකින් කවදාකවත් තමන්ගේ හිතවත් ඇතුලේ තියෙන අර ඉන චැටරෙක් කියලා කියන්නේ එකිනෙකට කතා කරන කතියවත් එන්නේ නැහැ. ඒ කියන්නේ කවදාකවත් කෙනෙකුට ඔප්පු කරන්න දෙයක් ඇති වෙන්නේ නැහැ. කෙනෙකුට ගහපා දෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද ඇත්ත ඇති හැටියෙන් පේච්ච නිසා. ඒ අනුව මේ ධාතුමන විකාරයට ගියා නම් ඒක ඕන වෙලාවක යන්නත් පුළුවන්. ඒකුරුත් ඇති කරගත්තා නම් ඒක අපිට පුදුමාකාර ආරක්ෂක වළල්ලක් වගේ. නැත්තම් බංකරයක් වගේ ඕනේ තැනකින් මෙතන බැස ගන්න පුළුවන්. ඒ ධාතු මනසිකාරයට ගියාට පස්සේ මහා පුදුමාකාර හාස්‍ය ජනක එහෙම තමයි ජීවිතයේ තියෙන විහිළු ස්වරූපේ හොඳට පේන්න පටන් අර ගන්නවා මොකද පඨවි කියලා කිව්වහම පඨවි ධාතු කියන අපි මේ පෘථුවි කියන වචනේ හදාන තියෙන්නේ මේ අල්ලන්න පුළුවන් ගොරෝසු දේවල්. ඒක තියෙන්නේ අජත්තං පච්චත්තං කක්කලං කරිගතං. ඇතුළතින් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් ගොරෝසුකමයි රාලු ගතියයි. ඒක කියනවා අපේ ඥානදත දිව කොණෙන් අත ගහලා දිව කොණේ අත ගන්න නෙමෙයි දිව කොණෙන් අල්ලලා බැලුවොත් අපිට තේරෙන ඕන ගොරෝසු ගතිය. ඔන්න ගොරෝසු ගතියයි පටවි කියලා කියන්නේ. එහෙම නැතුව මේ පෘථිවි ධාතුවට නෙවෙයි පෘථිවි කියන්නේ මේ පොළොවට නෙවෙයි. අන්නේ විදිහේ පටවි ධාතුව අපි අඳුරගන්න නම් අපි ගොරෝසුකම අර වගේ දිවෙන් දතක් අත ගහලා අපේ ගන්නවා කියනවා වැරදි අපිට මේ වරුද්දට මම මේ කියන්නේ දිවෙන් ස්පර්ශ කරලා බලනවා නම් ඔන්න ගොරෝසු ගතිය තියෙනවා මොක කවදාකවත් මේ ගොරෝසු ගතිය තනි කර තියෙන්න බෑ මුරුදු ගතියට සාපේක්ෂව තමයි ගොරෝසු ගතිය තියෙන්නේ ජීවකොන මුරුදුයි ධාතක ගොරෝසුයි ඒ නිසා අපිට ගොරෝසු ගතිය පේනවා නමුත් අපි හොඳට බැලුවොත් දිවේ තියෙන මුරුදු ගතියත් එතනමයි ඒ මුරුදු ගතිය නැතුව ගොරෝසු ගතිය දැක් ගන්න බෑ නිසා ලෝකෙදී නම් ගොරෝසුයි මුරුදුයි කියලා කිව්වහම සම්පූර්ණ කොන් දෙකක්. නමුත් පාඨවි කියන ධාතුවට ආවම දෙකම එකේ ලකුණු දෙකක් විතරයි. ඒ නිසා අපි යම් කිසි වෙලාවක අපේ කර උඩ බරක් තියෙනවා. තව ගොඩාක් දුර මේක උස්සගෙන යන්න ඕනේ කියලා අපිට විශේෂ දුකක් කරදරයක් ආපු වෙලාවක මේ දෙන පටවි ස්වරූපයට අපිට හිත යොදා ගන්න පුළුවන් නම් ඒ පටවි ස්වරූපයට සාපේක්ෂව කයේ තියෙන මෘදු ගතිය නිසා තමයි අපිට බර දැනෙලා තියෙන්නේ. අපිත් අපිට අර දුකක් ආපෙලා කවදාකවත් කයේ මෘදුකමකට හිත යන්නේ අපි එක පැත්තයි අල්ලන්නේ ඊට පස්සේ ඒක බිම තියෙනකන් ඉතින් කලබල වෙනවා. ඒ නිසා ඕන තැනක ඕනම දුකක් ආවොත් ඒ දුක පිටිපස්සේ සැපක් තියෙනවාමයි. ඕනේ තදගතියක් තියෙනවා නම් එතන පුරුල් ගතිය තියෙනවා. ඕනි මෙලෙක් ගතියක් තියෙනකේ තද ගතිය තියෙනවා. ඕනි බර ගතියක් තියෙනවනම් ඒ බර ගතිය යටපැත්තේ සහලු ගතියක් තියෙනවා. ඒක නිසා අපි ධාතු අඳුරන්න යනකොට අල්ලන්නේ ගරු ලකුණු බලලා. ඒ කියන්නේ ගොරෝසු ගති, තද ගති, බර ගති. ඒ මොකද ඊට සාපේක්ෂව මුරුදු ගති, සහලු ගති සහ සුමුදු ගති හිතට ස්පර්ශ වෙන්නේ හිත සමාධිගත වෙන්නේ නැතුව. නිසා ගොරෝසු ගතියෙන් ඇල්ලුවා අල්ලලා හිමීට හිමීට හිමීට මේ සමාධිගත වේගන එනකොට ඒක සිවුම් ගති පේන්න පටන් ගන්නවා. ආනාපානෙත් ඉස්සෙල්ලා අපිට වායෝ පොට්ටබ්බ ධාතුවේ තියෙන. පීරි මාදින ගොරෝසු පීරි ගාන ගතිය තමයි බුදුහාමුදුර අල්ලලා දීලා තියෙන්නේ. වායෝ පොට්ටබ්බේ. ඊට පස්සේ ඒක කියන පීරි ගාන ගතිය ඇතුළු වීමේ පිටිවිදි වෙන් කරලා දැක් ගන්න පුළුවන් බලන්න. බලන ඉන්නකොට ඉන්නකොට ඒ ගොරෝසු ගති නැතිලා ඒ තුන සුමුදු ගතිය එන්න පටන් ගන්නවා. ඒකමයි ගොරෝසු ගතිය කාසියක අනිත් පැත්ත වගේ. ඒක දිගේ යනකොට යනකොට යනකොට ඒ ගොරෝසු ගති සුමුතු ගති වගේ දේවල් කවදාකවත් මේ එක තැනක බැඳිලා මීමැසි පොදිය වටේ ඇවිදිනා වගේ ඒ විසිරියන්නේ නැතුව දෙන්න හේතු වෙන්නේ ආපෝ ගතිය. බන්ධන ගතිය ආබන්ධන ගතිය. ඒ ආපෝ ගතියකින් තොරව කවදාකවත් පටවි ධාතුවට නොවිසිරි පවතින්න බෑ. අපි නාසිකාග්‍රේ බලන ඉන්නකොට හොඳට සිම් වේගන යනකොට එතන බින්දු බින්දු කණාමැදිරු එල ගන්නවා වාගේ එහෙනම් වතුර කඩකට වහිනා වගේ කොඩ්ඩාක් චලන පේන පටන් නමුත් මේ චලන කවදාකවත් පුවක් කිත්තක් ගලේ යවගේ විසිරලා යන්නේ එතනමයි නලිය නලිය තියෙන්නේ ඒ සීමාව ඇතුළේම අන්නේ සීමාවකට කොටු කරන ගැටේ කියන ආබන්ධන ගැටේ එකට එකතෙන් කරන ගැටේ අග්ග ලකුණු ටිකක් ගන්න පැන් ටිකක් දැම්මට පස්සේ අපිට ඒක ගුලි කරන්න පුළුවන්. පැණි වැඩි වුණොත් වැගිරෙන ගතිය. අඩු වුණොත් බඳින ගතිය. ඒ නිසා පඨවි ධාතුවට කවම කවදාකවත් ඉතුරු ධාතු තුන නැතුව ඉන්න බෑ. පඨවි ධාතුවේ තියෙන ප්‍රතිපක්ෂ ධර්ම දෙකක් එකතු වෙනවා. තේජෝ ආපෝ වායෝ කියන නැතුව පඨවි ධාතුවට ඉන්න බෑ. එතකොට යම් කිසි දෙයක් තියෙන බවට අපිට වැටහෙන එක චලනයක් තියෙනවා නම් තමයි. නාලියන ගතියක් තියෙනවා නම් තමයි. එහෙම නැත්නම් අපි කියනවා මැරිලා කියන. නමුත් මැරිච්ච එකක් උනත් මයික්‍රොස්කෝප් එකට දාලා ඒක ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දාලා බැලුවොත් ඒක ඇතුලේ තියෙන මේ හැසිරීම් ස්වරූපේ එකම චිත්තක්ෂණයකවත් නතර ගන්න එක හුදු ශක්ති ප්‍රවාහ පමණයි. අන්නේ නලියන ස්වරූපේ තමයි වායෝ ධාතුවේ හැටි. ඒකට පුදුමාකාරයි. ඒකේ අනිත් පැත්ත මොකද්ද? ධරණ ගතිය. බුදුරජාණන්සේ දේශනා කළ තුන මහ පොළොව දරලා තියෙන වාතේ. අපේ වාතාමාරු ආවට පස්සේ තමයි අපිට සමබරව ඇවිදින්න බැරි. ඒ නිසා අපි සක්මන් කරනකොට හොඳට පේනවා මේ ලෝකේ මේ මිනිස්සයා එක කකුලක ඉඳලා අනෙක් කකුලට මාරු කරනකොට තනි කකුලෙන් මේ හිටගෙන ඉන්නේ. බැලන්ස් එක දින හැටි. අපිට දැනෙන්නේ නැහැ මේක දුවගෙන යනකොට එහෙම කොහොමද මේ එකලස ගෙනියන්නේ කියලා මේ ෂේරම කරලා දෙන වායව දාපේ. ඒක හොඳට තේරෙනවා කකුලේ මණික් කටුව කොට කුලුක් වෙච්ච දවසක ඔන්න තේරෙනවා කකුලක් කියලා කකුල ගන්න කොච්චර අමාරුද. නැත්නම් ආතරයිටිස් හැදිලා ධනි සමාරු ආපු දවසේ තේනවා කොච්චර අමාරුද මේ එක කකුලක තියෙන මේ සහයෝගය ලැබුණාට පස්සේ අන්න ඒ විදිහට මේ වායෝ ධාතුව හැම තැනම වැඩේ නමුත් අපි ඒක වායෝ ධාතුවක් විදිහට බලන්නේ මේ කකුලක් විදිහට බලන්නේ අපි. ඒ වෙනුවට අපි වායෝ ධාතු බැලුවොත් පඨවි ධාතුර කවදාකවත් ආපෝ තේජෝ වායෝ ධාතු නැතුව ඉන්න බෑ. ඒක නිසා එක තැනකින් අපි වාක් වෙලාවට මේ ආනාපානේ ඔය වෙන ගතිය පටවි ස්වරූපේ පටන් ගන්නවා. නමුත් ඒක හොඳට බලහින් කියොත් ඒක තියෙන රාමුව, ඒක තියෙන චලන ගතිය, ඒක මේ ශරීරයට නොදැන්න විදියට උණුසුම සිසිලස සමබර නිසා අපිට දැනෙන්නේ නැත්නම් පොට්ටක් උස්න වැඩි වෙච්ච ගමන් ඔන්න රස්නයයි කියලා දැනෙනවා. උණුසුම අඩු වෙච්ච ගමන් සීතලයි කියලා ගන්න. ඔන්න එතකොට පටවි අපිට ආපෝ ධාතුව තේරෙනවා. නමුත් සමශීතෝෂ්ණ වත්තාවෙත් පට උස්න ධාතුව තියෙනවා. තේජෝ ධාතුව තියෙනවා. ආනේ විදිහට බලනකොට අපිට මේ අනුන්ගේ දිග පළල බැලී අනුන්ගේ අගතු කෙහෙවිලි වෙනුවද මේ ආනාපානසිකේ හෝ නැත්නම් සක්මනේදී හෝ නැත්නම් අපේ පය ගලක හැප්පිච්ච වෙලාවක හෝ ඒකේ තියෙන ධාතු කොටසේ බලන්න පටන් අරගත්තොත් ඒක ඇතුළට කිඳා බැස්සොත් සීමාන්තික ශක්ති ප්‍රදේශයක් සත්‍ය ප්‍රදේශයක් පේන්න පටන් ගන්නවා. ඒකේ තියෙන වටිනම දේ මට පැටහිච්ච දේ නැත්නම් හිතේ දේ තමයි මේ ප්‍රතිපක්ෂ ධර්ම දෙකට එක නමක් දෙන්න තරම් අපේ මේ ලෝකෙ විහිළුයි. අපි ගොරෝසු ගැටියට ශුන්‍ය ගැටියට දෙකටම පටලයි කියන්නේ. උෂ්ණ ගැටියට සීතල ගැටියට දෙකටම තේජෝ කියලා කියනවා. වැගිරෙන ගැටියටයි බඳින ගැටියට දෙකටම ආපෝ කියලා කියනවා. කම්පන චංචල ගැටියට සහ දරණ ගැටියට වායෝ කියලා කියනවා. ඒක ලියලා අපි එක වෙලාවකට දකින්නේ මේකේ එක මොනතක් පමණයි. කවදා හරි ධාස්මනිකාරය සම්පූර්ණ වෙනකොට ඒක අනික් මොනස දැක ගන්න තරම් අපි ඒකෝදි භාවයකට එනවා. අපි යම් තැනක පටවි ධාතුවේ ගොරෝසුකම දැක්කනම් අනිවාර්යයෙන්ම අපේ හිතේ දෙනවා මේ ගොරෝසුකම පේන්න සුමුදු ගතියක් තියෙනවා. නැත්තම් ගොරෝසුකම පේන්න විදියක් නැහැ. කේවල ගොරෝසු ගතියක් ලෝකේ නැහැ. ඒක තියෙන සංසන්දනාත්මක. ඒ නිසා අපි හිතමු අපි මේ මිදගෙන ඉන්නකොට මේ වලලු කර ඇටේ මේ වැණිකටු ඇටේ පොළොවට වැදින තද ගතිය වැටේනවා. පොළවේ තද ගතිය වැටෙන. ඉතින් අපි ඒ නිසා කකුලේ මාරු කරනවා. එහාට කරනවා. නමුත් අපි ඒකෙදී හොඳට පුංචි ප්‍රමාණය වේදන එනකොට මේ තද ගතියක් මෘදු ගතියකින් තොරව ලෝකේ පවතින්න බෑ. ඒ නිසා ඒක පිළිබඳව කකුල මාරු කරන වෙනුවට කකුලේ මෘදු ගතිය දෙනවා පොළවේ තද ගතිය කියනවා මේ වෙලාවදී අපි පටවි කියලා හඳුනන පොළවේ තද ගතිය විතරයි. නමුත් අපි හොඳට විවේකීව බැලුවොත් ඒකට සාපේක්ෂව පය මෘදු නිසායි පයට වෙහසක් ඇවිල්ලා තියෙන්නේ. ඒ පය කැඩෙන්න බිඳින්න නැතුව අල්ලලා දීලා තියෙන ආපෝ ගතිය. පොළවේ තියෙන සීතල ගතිය උණුසුම් ගතිය දැනෙන්නේ පයට ඊට වඩා වෙනස් උණුසුම සීතලක් තියෙන තියා. ආදි වශයෙන් එක ධාතු කොටසක් දිගේ ඇතුළට බැසගත්තොත් ඒක සම්පූර්ණ ධාතු මනසිකේ සම්පූර්ණ වෙනකොට හොඳටම පේන්න පටන් අර ගන්නවා ච ධාතුරෝ භික්ඛු අයං පුරිසෝ. අනේ මේ පුරුෂය කියලා කියන්නේ ධාතු හයක් පමණයි. ආපෝ දාට ආපෝ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ආකාශ ධාතු විඥාන ධාතු හැම කෙනෙකුම මේ හය අතින් කිසිම වෙනසක් නැහැ ඒ වෙනස නැති බව දැනගන්නකොටම නොදක බැරි දෙයක් තියෙනවා ගස් කල් වල කියන පඨවි ආපෝ තේජෝ වායෝත් එක්ක මේ පඨවි ආපෝ තේජෝ වායෝ කිසිම වෙනසක් නැහැ අජ්ජත් පටවි ධාතු බාහිර පටවි ධාතු පටවි ධාතු වේ වේසා ඇතුළත පටවි ධාතුව බාහිරේ තියෙන පටවි ධාතුවත් හුදු ධාතු පමණයි මරණය වෙනකන් තමයි අපි මේ අදෝ කේස මත්තකා තච පරියන්තං උද්දම් පාදතල අදෝ කේස මත්තකා තච පරියන්තං කියලා කියන පාද පාද්මෙන් උඩ කෙස්වලේ යට හැම පරියන්ත කරගෙන ඇති එකේ තමයි අපි මේ පටවි වශයෙන් ධාතු වශයෙන් අපු වශයෙන් බලන්න කැමති නැත්තේ මරණ වුණාට පස්සේ ඒකත් නිකම්ම නිකන් ධාතු පමණයි. එතකොට ඒකත් ලෝකෙටයි තිබෙන. එතකොට ලෝකේ පටවි ධාතුයි මේ පටවි ධාතුයි අතර කිසිම වෙනසක් නැහැ. අන්නේ ධාත අඩු කියනවා ඒ සතා මලේය. ඉතින් ඊට පස්සේ ඒක කල්පනා කරන්න වෙලාවක් නැහැ. ඒක බුදුහාමුදුරුවෝ දැන් කල්පනා කරන්න පුළුවන් වෙලාවයි. තාම මරණය ඇවිල්ලා නැති නිසා දැම්මම මේ පාට බාහිර කියන පටවි ධාතුවත් අභ්‍යන්තර කියන පටවි ධාතුවත් හුදු ධාතුයි. එනකම් භෞතික විද්‍යානුකූලව බැලුවා නම් පැහැදිලිම ආනිසංසය තමයි මෙතෙක් කල් ගෙනාපු නිත්‍ය සංඥාව ලෝකයේ තියෙන මේ ධාතු වෙනස් වෙන ස්වරූපේ බලනකොට නිත්‍ය සංඥාව අනිත්‍ය සංඥාවෙන් අයින් වෙන්න පටන් ගන්නවා. මේක සුඛයි සුබයි කියලා ගත්ත එක අසුබයි දුක්ඛයි කියලා පේන්න පටන් ගන්නවා. එතකොට අර නිත්‍ය සුඛ සුබ ආත්ම කියලා ගත්ත සංඥා අයින් වෙනකොට සංඥා විරත්තස්සන සම්ති ගන්තව. ඔහුගෙන් ලෝකෙට කිසියම් ගැටුමක් ඉතුරු වෙන්නේ නැහැ. රුචි අරුචිකම් වල පරස්පරයක් ඉතුරු වෙන්නේ නැහැ. ඕන තැනකට හැඩ ගැහෙන්න පුළුවන් ශක්තියක් එන්න පටන් ගන්නවා කොහොමද කියනවනම් වතුර දාපුවම තේම ඕනෙම භාජනයකට ඒ වතුරට පුළුවන් ඒ භාජනේ හැඩේ ගන්න. නමුත් කණේ තියෙන කරන්න බෑ. එනිසා අපේ හිත ඔලොමොත්තල වුණොත් සංඥාව තද වුණොත් අපි ඝණයක් භාජනයකට දාන්න හදනවා වගේ ඒක අඩු කරන්න වෙනවා පොළවේ ගහන්න වෙනවා ඒක අඩු වෙන්නේ. පොත් වතුර පා ගන්න දෙයක් නැහැ. දාපු ගමන්ම හැදී ගන්නවා. වාතයක් වුණොත් අල්ල ගන්න බැරි වෙනවා. ඒ නිසා අපිට මේ ධාතුත් එක්ක හැප්පිලා චක්කුණු පංචස්කන්ධය කියලා මේකට අපුල කරන එකක් වැඩක් නැහැ. ඒකත් එතකොට ද්වේෂයට යන්න පුළුවන්. එහෙනම් මේ ශරීරයේ නාවල කවල පොළ මේකේ තියෙන මේ සුන්දරකම් බල බල හිතුවොත් මේ කාමසුකල්ලි කාණුකට යන්න පුළුවන්. මෙන්න මේ දෙකෙන් මැදි සිංගන තැන තමයි ධාතු මනසකාරය කියලා කියන්නේ. යාසිවිසෝපම සූත්‍රයේදී පුදුමාකාර ලස්සන උපමා වගේ සර්වඥාන්සේ පෙන්ලා දීලා තියෙන මේ හතර මහ භූතයෝ කිපිච්ච සර්පය හතර දෙනෙක් වගේ කියන්නේ. ඒකම තමයි වක්ලාට ඔය මේ කන්ද පරිච්ඡේ කඳ විරිචේ සර්පය හතර දෙනෙක් විරූපක්කේ හිමේ මෙත්තන් මෙත්තන් ඒ රාපතේ හිමේ කියන ඒ සර්පය හතර දෙනා ස්වභාවයෙන් ගත්තත් ඕනම විෂ වෛද්‍යවරයෙක්ගෙන් අහන්න නයාගේ විෂයි පොළඟගේ විෂයි එක එක ධාතුවට තමයි ගහන්නේ නයා ගැහුවොත් ගහන්නේ වායෝ ධාතුවට ස්නායුවට පොළඟ ගැහුවොත් ගහන්නේ ද්‍රවයට ලේ ධාතුවට ඒ වගේම තව දෙන්නෙක් ඉන්නවා ඒ ධාතු හතරට ඒගොල්ලෝ ගැහුවොත් එහෙම ආයෙ මොකොත් නැහැ එක චිත්තක්ෂණයකින් මැරලා දානවා ගෝර විෂ සහිතයි කියලා කියන්නේ ආශීර්ෂ සත්තු කියලා ඉතින් මේ මිනිස්සයා මෝඩයා තකතිරුවා මොකද කරන්නේ? මේ ධාතු අතර අර විෂ්ණු දෙවියෝ නැත්තම් ශිව දෙවියෝ ඇඟේ සර්පයෝ පටලගෙන බොහොම තෙදක් වෙනවා. ඒ වගේ මේ ධාතු අතර ඇඟේ පටලවාගෙන පෙනෙනවා සරුවත්යන්සේ බෙලේ එකෙක් පැටලිලා ඉස්සරහින් පෙනේ පුප්පගෙන ඉනවා. තව එක්කෙනෙක් බෙල්ල වැටලා පිටිපස්සෙන් පෙනේ පුප්පගෙන ඉනවා. තව කෙනෙක් වම් බාහුවේ පැටලිලා මේ පැත්තෙන් පෙනේ පුප්පගෙන ඉනවා. තව කෙනෙක් දකුණු දහයෙන් බාහුව පැටලිලා දකුණු පැත්තෙන් පෙනේ පුප්පගෙන ඉනකොට මේ මනසට කියනවා මම දැන් හරි දෙදවත් කෙනෙක්. මේ හතර හතර දෙනෙක් ගියම ආඩ්‍ය වෙලා ඉන්නේ කියලා. ඉතින් මේ මිනිස්සයා මොහොතකට රස විඳිනවලු මම මේ අර දේවත්වයටපත් වෙලා ඉන්නේ. ඒතකොට සත්පුරුෂයෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම මිනිස්සු එක එක කෑම ඉන්නවට තව කෙනෙක් නිදාගන්න ඉන්නවා. තව කෙනෙක් නාන්න ඉන්නවා. තව කෙනෙක් වෙන දෙයක් ඉන්නවා. හතර දෙනා කවදාකවත් සම්පූර්ණ කරන්න බෑ. හතර දෙනා හතර જાතියක් කියන්නේ. එක චිත්තක්ෂණයක් කිපිච්ච ගම. මාරාන්තිකයි. ඒ නිසා උතන රස විඳින දෙයක් නෑ. කින් ගැලවියන් කිය. ඒ වගේ තමයි මේ ධාතු හතරේ එකක් කිපුණොත් යන්තමට කිපුණොත් පුදුමාකාර ලෙඩකට ගෙනත් ඒ. නමුත් මේ ධාතු හතරටම නේ අපි මේ කවන්නේ, පොවන්නේ, නාවන්නේ, සැප දෙන්නේ තේරම කරන්නේ. එතකොට අපි මේ කරන්නේ මේ ආශිවිෂ සහිත හතර දෙනෙකුට මේ නොදැන පුදුමාකාර සලකලා ඉතින් අපි හිතනවා නම් මේ හතර දෙනා අපිට කවදාද සැපක් දෙයි මේ හතර දෙනා කවදාද අපිට අභිවෘද්ධිය සලකයි මේ හතර දෙනා කවදාද අපිට සලසුන් කළ සුඛය දෙයි කියලා කවදාකවත් වෙන්නේ නැහැ කියලා සරුවත්නාංශය දේශනා කරනවා ඒ නිසා අපිට තියෙන ඒවා පිළිබඳව ද්වේෂය උපදවාගෙන පැත්තකට වෙන එකක් නේ නැත්නම් මේවා අසාමාන්‍ය විදිහට කාමච්ඡන්දය උපදවාගෙන කාමාසාව උපදවාගෙන ඒ ප්‍රතිවිරුද්ධ ලිංග සහිත පුද්ගලයන් එක්ක ඒ කරන එකක් නෙවෙයි මේ දෙක අතර ධාතුමනසාරට හිත දානවනම් අන්තිමට අපිට තේරෙයි බාහිරේ තියෙන පටවි ධාතුව ඇතුළේ තියෙන පටවි ධාතුව සමානයි. ඒ වගේම මේ පටවි ධාතුවේ තද ගතියයි මිල ගතියයි එකට තියෙන්නේ. මේ පටවි ධාතුව කවදාකවත් අනෙක් ධාතු නැතුව ජීවත් වෙන්න බෑ. ආදි වශයෙන් බලනකොට මේ ධාතු මනසකාරට හිත ගියාට පස්සේ අපේ හිතේ විචිරෙන්න පුළුවන් ප්‍රදේශයේ ඒ වගේම දැන කියා ගන්න පුළුවන් දැනුම ප්‍රමාණය පුදුමාකාර ප්‍රදේශයක් වෙනවා. ඒකට යනකොටම අජත්තං සම්තිත්‍ත්‍ති. හිත එකපාරට ඇතුලේ හිටිනවා. සංනිශීදේශයට ලඟ ගන්නවා. ඒකෝදි හෝති එකම හිතක් පාටපත් වෙන දෙතාවර වෙන්නේ නැහැ සමාධියදී. මේක තමයි හොඳ ලක්ෂණ ටික පෙන්වන්න තියෙන්නේ. සත්‍ය පිළිත්‍යානම් ඕනම වෙලාවක. ඉරියව්වක වේවා, එහෙම නැත්නම් සම්පජාඤ්ඤයක වේවා, දෙතිස් කොටසක වේවා, ධාතු මනසිකාරය හෝ වේවා, එන්නකොට මේක පාරට හිත ඇතුළට යන ගතියක් එනවා. මේකෙන් තමයි අපිට ඉදිරියට කරන්න තියෙන මේ එක එක ධාතු කොටාසවල තියෙන අනිත්‍ය භාවය දුක්ඛ භාවය අනාත්ම භාවය තාමත් ලේසි තේරුම් ගන්න. අවශ්‍ය කරලා තියෙන්නේ මේ මමය මේ මගේය කියලා මේ පු탁 පු탁 වශයෙන් අපි වෙන් වෙන් වශයෙන් කියාගෙන ඉන්න හදන දේ පොදු භාවය. ඔක්කොටම පොදු ධාතු මනසිකාරට හිත යෙදුවන ඒ ධාතු මනසිකාරයේ වැඩ කරන්නේ කවවම කවදාකවත් අපේ මන අපිට නෙවෙයි. ඒකට කියනවා වෙනමම න්‍යායක්. ඒ න්‍යායයට තමයි ඒක වැඩ කරන්නේ. දැන් අපි හිතනවා මේක මගේ කියලා. ඒක හිතාන ඉන්න තාකල් අපි ඉන්න පටලවිල්ලක සංඥා විරක්කස්ස අපිට ඒ සංඥාවෙන් අයින් වෙන්න වෙනවා. පඤ්ඤා විමුක්තස්ස ප්‍රඥාව මේක දිහා බැලුවන නිසන්ති ගන්ධාන සම්ති මොහා. කවුරුත් එක ගැටෙන දෙයක් නැත්තේ නෑ. මේ රදවට හම්බෙච්ච පතරෙද්ද වගේ කොහොදලා අපහු දෙන එකයි තියෙන්නේ. ওই රෙද්දෙන් අපිට ඇතිලා දන්නේ. අපිට තියෙන්නේ මේක කොහොදලා අපහු දෙන එක විතරයි. ඒකේ නම්බුවක් අපට නෑ. ලස්සන උනායි කියලා හෝ තරුණ උනායි කියලා හෝ වයසක කියලා මොනම දෙයක් ගන්න දෙයක් නැහැ. ඒවා සේරගෙම වෙන්නේ අපි වර්තමානයේ ධාතු මනසිකාට ඉන්න තියෙන දොර කසා ගන්න එකයි. ඒක නිසා සරුවචනාංශ අර විදිහට ඉරියව් හතරට හිත දාලා ඉරියව් වලින් සම්පජාඤ්ඤ කියන කුඩා ඉරියව් වලට හිත දාලා ඊට පස්සේ ඒ ගත්ත කය කොටස් 32කට කඩලා ඒ කොටස් 32 තුල ධාතු මනසිකාට දාලා එතෙන් ගියාට පස්සේ මේක නිසා මැරිච්ච කුණකට තමයි බොහෝම සමාන වෙන්නේ. පණ දෙන ක්‍රියාත්මක කරන්න පුළුවන් මගේ වශයේ පවත්න එකක් විදියට නෙවෙයි. ඒක නිසා ඊගාවට තියෙන්නේ ඒ නවසීවතික පබ්බේ. මිනිහක් දිහා බලලා මරිච්ච මිනිහක් දිහා සෝන කර ගිහලා බලන්න පුළුවන් ගතිය හොඳට එනවා. ඒක මේ බය වෙන්න දෙයක් අකුලක් වෙන්න දෙයක් නෙවෙයි. මොකද දහසමන් කාට යනකොට තමන්ගේ ශරීරයක් පේන්නේ ඒකාන්තයෙන්ම මේක හුණු ගොඩක්. ඒකේ තියෙන ද්‍රෝණියක් පමණ වෙන පඨවි ධාතුත් එයින් භාගයක් පමණ වෙන ආපෝ ධාතුත් පමණයි. ඒ කාගේ සමානයි. ආනේ සමානතාවය බලනකොට එකිනෙකාගේ ගැටුම් අඩු වෙනවා. මේක තමයි භාවනා ලෝකෙදී අපිට හම්බෙන ප්‍රධානම විශේෂම විපස්සනා භාවනාවේ සමජීවි මම මේක එච්චර සාතික කර කියන්නේ විපස්සනා භාවනාවේ හම්බෙන ප්‍රධානම සාක්ෂිය තමයි ප්‍රධානම පහසුව තමයි වෙනදා තිබිච්ච තරම් ගැටුන්නේ. ඒ මොකද හිත ඒකෝදි වෙනවා සමාහිත වෙනවා එතකොට අනිත් එක ටික ගැටකට ඉඳ වෙලාවක් නැත්තම් විචරන්ති ලෝකේ දේ සංඝත්තේ ගැටයන්තෝ විචරන්ති ලෝකේ යටමින් ලෝකේ හැසිරෙන එක තමයි සංඥාව තද වෙච්චහමයි ප්‍රඥාවෙන් අල්ලගත්තහමයි වෙන දේ ඒ නිසා අපිට මේ තමන්ගේම ශරීර බඹයක් පමණ වූ මේ ශරීරය තුළ ඇත්තා වූ දහස් කොටස් හොයන්න පටන් අරගත්තොත් අපි මයින්ඩ් යෝන් බිස්නස් වගේ තමන්ගේ වැඩක් බලාගෙන ඉදී. එතකොට මම දැන් මෙතන කියන එකට අර ධාතු දෙතිස් කොටායකට වඩා හොඳ විකරණයක් හොඳ විප්ලවයක් විග්‍රහයක් මේ ධාතු මනස්කාරයේ කියනවා. නමුත් ඒක අර දෙතිස් කොටාස් තරම් ලේසි නෑ. දෙතිස් කොටාස පෙන්වලා දෙනවා. මේන කේසා ලෝමා නකා දන්තා. එකම ධාතුවක් පෙන්වලා දෙන්න බෑ. අපිට පුළුවන් වෙන පාට වෙනකොට පොළොට ඇඟිල්ල දික් කරන්නයි. අහෝ කියනකොට වතුරකට ඇඟිල්ල දික් කරන්නයි. තේජෝ කිව්වම ගින්නට ඇඟිල්ල දික් කරන්නයි. ඒ වගේම වායෝ කිව්වහම හෙල්ලෙන කොළා වලට කස් කොළන් වලට දිලි කරන්න. ඒක හරියට මේ හඳ පෙන්නඳ ඇඟිල්ල දික් කරනවා වගේ. ඇඟිල්ල දිහා කොච්චර බලන් හිටියත් හඳ පේන්නේ. ඇඟිල්ල දිහා බලද්දී ඇඟිල්ල විතරයි පේන්නේ. ඇඟිල්ල පෙන්නන එකදී ගෙලට දික් කරලා බලනකොට අනන්ත ආකාශයේ ඈත හඳ තියෙනවා. ඒ වගේ බුදුහාමුදුරුවෝ මේ ඇඟිල්ල දික් කරලා බුදුහාමුදුරුවෝ ඇඟිල්ල දිහා බැලුවට මොනවක් අපේන්නේ. ඒ සඳහා තමන්ගේම ඥාණය බලනවා. මේ ඥාණය බලනකොට මම දකින ප්‍රධාන දුර්ලභම ප්‍රධානම ප්‍රශ්නේ තමයි අපේ මේ සංඥාව හෙල්ලුම් කණ එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ සංඥාව හෙල්ලුම් කණ නිසා අපි ලොකු බයකටපත් වෙනවා. ලොකු තිගැස්මකටපත් වෙනවා කවදාකවත් පිටින දෙයක් වෙන්නේ කියලා. ඒ නිසා හොඳට දැනගන්න ඕනේ මේ එකින් එකට එකින් එකට සතිපට්ඨානේ පරව වශයෙන් කඩාන යනකොට කරන්නේ අර ගාවින් වදිත්වා චතුමහපතේ බිලසෝ තක්කේය දෙනක් මරලා හතර මං හන්දියක තියාන මස් විකුණනවා. මස් විකුණනකොට මේක කියන්නේ අපි මේ මස්, මේ ඇට, මේ හං, මේ තෙල් එච්චර. ඔය ඥාන සත්‍ය පිළිනරෙක්ද නැහැ. නිසා මස් මාළු කෑම පිළිබඳව මහ විශාල ව්‍යාපාර කරන කට්ටියට ඔන්න ඔය සංඥා පොඩ්ඩක් වැරදිලායි තියෙන්නේ. බුදුරජාණන්සේ කවදාකවත් මගේ දැනුම හැටියට මස් මාළු වන්න එපා කියලා නැහැ. ඒක කිසි දෙයක්ම සත්‍ය අවබෝධ කරගන්න අදාළක් නැහැ. චුංගෝ දෙනෙක් කියන මේ සතුන් මැරීම සහ මස් අතර ලොකු සම්බන්ධයක් වෙනවා. නමුත් මේ උපමාව පෙන්නනවා සතා මැරුවට පස්සේ විකුණන මිනිහටවත්. ඒකේ සත්ව සංඥාව නැහැ. දැන් තියෙන්නේ මස් සංඥාව. ඊට මේ සතෙක් කනවා කියන හැඟීම නෙමෙයි මස් කනවා කියලා හැඟීමෙන් ගන්න. කොන්න සංඥාව ඇති වුණා නම් ඒ පුද්ගලයාට ඒ විග්‍රහණ දෙන මස කෑවට කිසිසේත්ම හානියක් වෙන්නේ නැහැ. ඒක මේ අමතර කතාවක්. ගොඩක් මේ වාදෙට තුබෙන කතාවක්. නමුත් මේකෙදි ගන්න තියෙන මේ සංඥා වෙනස් කරගන්න බැරි නම් අපි කොච්චර කරන්නේ මේ කොච්චර පොත් කියලාද වා කොච්චර ධර්මයේ අහලා තර්ක කරලා තුනක් කිසිදාක අපේ වෙනසක් ඇති වෙන්නේ. භාවනාවෙන්ම ඒ ඒ අවස්ථාවේ අපි අතක් කොසනොන පිය තිනකොට ඒ වගේම යනකොට එනකොට ආදු වශයෙන් ධාතු වශයෙන් බලන්න පටන් අරගත්තා නම් එතන ඒ ඇති වෙන හැබෑන් හැබෑ වෙනස ඇති වුණොත් නම් හත් අවුරුද්දක් යන කලින් වැඩේ හිටියේ. ඒක නම් ඉති ඉරහඳ වගේ කියන්න පුළුවන්. හත් දවසක් යන හත් දවස් අවුරුද්දක් යන හත් දවසින් උනත් වෙන්න පුළුවන් නැත්නම් උදේ හරියට මේක දැනගත්තා නම් හැන්ද වෙන කොටත් වෙන්න පුළුවන්. ඒ තරම විශ්වාසයි. නමුත් මේ කියන වෙනස ඇති නොවි කොච්චර සතිපට්ඨානය අහගෙන හිටියත් භාවනා කරත් වෙනසක් වෙන්නේ. අන්න ඒ නිසා මම හුඟාවක් කැමතුනේ මේ කායගත සති සූත්‍රය දක්වන යම්ම වෙලාවක ඒ විදියට හිත පිහිටියානම් ගේසිත සරසංකප්පාතේ පහියන්ති. ගෘහාසිතෝ එහෙමේ දුවන හිත නතර වෙලා ඒ නතර වෙච්ච හිතේ අජත්තමේ චිත්තං සම්නිච්ඡති කියන ගතිය අපිට දැක ගන්න පුළුවන්. අත්දැක ගන්න පුළුවන්. ඇතුළත හිත නතර වෙනවා. ඇතුළේ සම්නිශීදති ඉඳ ගන්නවා. ඒකෝදි හෝති ඒකටම යොමුචි මුළු හදින් කරනවා. සමාධිය කියන්නේ ඒකට ආවනම් අපිට මේ ඇතුළත තමන්ගේ ශරීරයේ ධාතු කොටසද බලන්නේ එහෙම නැත්නම් ඉස්සරහින් ඉඳගෙන ඉන්න භාවනා කරන අනිච්චනාගේ ධාතු කොටස කියලා කිසිසේත්ම වෙනසක් නැහැ. මොකද අභ්‍යන්තර ධාතු සහ බාහිර ධාතු අතර ගුණාත්මක වශයෙන් වෙනසක් නැහැ. අන්න එතෙන්ට යනකම් අපේ හිත මානව හිතක් බවට පත් කරගත්තොත් පෘථග්ජන හිතක් නෙවෙයි. මානව හිතක් බවට පත් කරගත්තොත් එතන ඉඳලා නම් හැබෑම හැබෑ වෙනසක් වෙනවා. නමුත් බාධාව තියෙන්නේ මේ සංඥාවේ ප්‍රශ්නේ. ඒ නිසා ධාතු මනසිකාරයේ මේ අපි මෙතෙක් කල් උස්සගෙන ආපු මේ සංඥා ප්‍රශ්නෙට ඉන්න දැවැන්ත කුළු ගෙඩි පහරක් දෙයි. ඒ නිසා කියන්නේ භාවනා කරනකොට පිස්සු හැදෙනවා. ඇත්ත කතාව. ඒක නම් පිළිවෙල බය වෙන්න එපා. මෙතෙන්ට යනකොට Taman ඒකට ලෑස්තිලා ගියේ නැත්නම් ඇත්තටම ලොකු බයවිලක් තක්මුක් වීමක් වෙනවා. ඒකමයි බුදුජානක වහන්සේ මේක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මෙතන කියලා නතර කරන්නේ. ඊගාට අපිට තියෙන්නේ සාකච්ඡා කරනවනම් මේ මලමිණියක් ඉදිරිපත් කරන කරන වැඩේ. ඒකට යනකොට තවත් ටිකක් බය වෙනවා හැබැයි. ඒ නිසා අදට මෙතන ඇති කියලා මම හිතනවා. මෙතනින් නැත කරමු මේ තත්ත්වයට හොඳ නම් මේ ගාතරෙත් බනහන් දෙනවා නම් මම හිතනවා ඒක ලෑස්තිලා යන්නේ. ඒක આવොත් මේ මරණානුස්සති භාවනාවයි මේ මිනී ගුණක් පිළිබඳව තියෙන නම සීවිතිකාව ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. අදට ආනාපානෙන් හෝ සක්මන් භාවනාවෙන් හෝ එහෙම නැත්නම් මේ කියන විදිහේ දෙතිස් කොටාසෙන් හෝ යම් කිසි කෙනෙකුට පුළුවන් වෙලා තිබුණා නම් වර්තමානයේ තුන ඇවිල්ලා හිත නතර වෙලා මේකේ වැඩ කරන ධාතු වශයෙන් දැක ගන්න අපිට සතුට වෙන්න පුළුවන්. මෙයින් අපේ පරිවර්තනය නැත්නම් හැබෑ වෙනස සිදු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක වෙන්නේ නැත්නම් පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ දාන දීපේකෙන් සිල් රැකපේකෙන් අනිකුත් භවනා කරපින් අපි අවශ්‍ය කරන එකම දේ මේ චිත්තක්ෂණයේදීම වහාම මේ තමන් කරන කියන සෑම දෙයකින්ම මේ ධාතු මනස්කාරය මතු කරගන්න. එහෙම මතු කරගත්තනම් බුදුහාමුදුරෝ දැකපු ක්‍රමයටම දකින්න පුළුවන්. බුදුහාමුදුරෝ දැකපු ධාතු මනස්කාරයේදී අපේ ධාතු මනස්කාරය වෙනසක් නැහැ. මොකද ධාතු ධාතුමයි. ඒ නිසා අපිට මේ අවුරුදු ගාන 2500 වෙනස වෙන් කරලා අපි මේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ බුදුහාමුදුරු බුදුනේ ඉන්දියාව කියන වෙනස වෙන් කරලා අපිට මේ කාලය සහ දේශය අපි පරතරය අයින් කරලා බුදුහාමුදුරු යම් කරුණාවකේ මෛත්‍රියකේ මේ දහස් මනස්කාර දේශනා කරාද රාහුල පුතු කුමාරට දේශනා කරා වගේ අපිට දේශනා කරා ඒ බුදුහාමුදුරන්ගේ අධිෂ්ඨාන ශක්තිය නිසා කරුණාව නිසා මෛත්‍රිය නිසා ප්‍රඥාව නිසා විස්තර කරන ලද්දේ අපිට එතන එතන අවබෝධ කරගන්න. ධාතු මනසිකාරයේ එතන එතන අවබෝධ කරගන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දිනාටම සද්ධා විදියේ සමාධි ප්‍රඥා ධර්ම දියුණු වීමෙන් මේ ධාතු මනසිකාරයේ පිළිපීමේ මෙලොව වශයෙන් මේ සම්බුද්ධ ශාසනයේදීම තමන් තමන්ගේ අවසාන කුත්‍ය වහාම ඉෂ්ට කරගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි. Thank you.